චුද්දසමෝ පරිච්ඡේදෝ 14 වෙනි පරිච්ඡේදය නගරප්පවේසනෝ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර නගරයට වැඩම වීම දේවානම් පියතිස්සෝසෝ රාජසලලකිනතං දත්වා නගරවාසේනං මිගවං කේලෙතුං අග අපගේ දේවානම් පේතිස්ස රජුරු එදා පොසොන් පොහොයදා අනුරාධපුර නගරවැසියන්ට ජල ක්‍රීඩා උත්සව කරන්නට නියම කළා එසේ නියම කොට Taman මුව දඩයිමට ගියා චත්තානේස සහස්සේ නරේ පරිවාරිතෝ ධාවන්තෝ පදසයව අගමාමිස්සකං නගං 40000ක් මිනිසුන් පිරිවරාගෙන පාගමනින්ම දුවගෙන යද්දී මිස්සක පර්වතයට ගියා තේරේ දස්ස තුමිච්ඡන්තෝ දේවෝ තස්මෙන් මහේදරේ ගුම්බං බක්කය මානව අට්ටාගෝ කන්න රූපවෝ එතකොට ඒ පර්වතයේහි අධිග්‍රහිත දේවතාවෙක් රහතන් වහන්සේලාව රජ්ජුරුවන්ට පෙන්වන්න ඕනෑ නිසා ගෝණෙකුගේ වෙස්යෙන් තනපඳුරක් කමෙන් සිටින ආකාරයක් පෙන්눔 කළා. රාජා දෙස්වා පමත්තං තං නයොත්තං වෙජ්ජතුං ඉති ජියා සද්ද මකාදාවේ ගෝකන්න පබ්බතන්තරං ගොදුරු කන නිසා වටපිට බලන් ප්‍රමාද වේ සිටින සතාට ඊතලයෙන් විදින එක සුදුසු නෑ කියා සිටු අපගේ දේවානම්පියතිස්ස රජුරුව දුන්නේ ලනුව ගස්සලා ශබ්ද කළා ගෝනා පර්වතයේ පැත්තට දිව්වා රාජානුදාවිසෝධාවං තේරානං සම්තිකං ගතෝ තේරේ දිත්තේ නරින්දන සයමන්තර ධායසෝ රජ්ජරුව ගෝනා පස්සෙන් ලොහු බැඳා එතකොට ගෝනා රහතන් වහන්සේලා වැඩ සිටි තැනට දිව්වා රජ්ජුරුවන්ට අපගේ රහතන් වහන්සේලාව දකින්ට ලැබුණු ගමන් ගෝණවස්ගෙන සිටියේ దేవතාවා නොපෙනී ගියා. තේරෝ බහූ සුදිත්තේසු අතිබායස්ස තේතිසෝ අත්තානමේව දස්සේසි පස්සෙත්වා තං මහිපතේ අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ සිටුවේ බොහෝ දෙනෙක්ව එකවර දකින්ට ලැබුණොත් රජ්ජුරුව බොහෝ බයටපත් වේවි කියලා. ඒ නිසා තමන් වහන්සේ පමණක් පෙනෙන්ට සැලසුවා. රජ්ජුරුව අපගේ රහතන් වහන්සේව දැකලා භීතෝ අට්ඨසිතං තේරෝ එහි තිස්සතේ අම්රවි තිස්සෝති වචනේනේව ආජායක්කෝති චින්තේ හොඳටම බය වුණා අප රහතන් වහන්සේ තිස්සේනි එන්න කියලා වදාලා තිස්සේනි කියා රජ්ජුරුවන්ගේ නමින්ම අමතා කතා කළ නිසා රජ්ජුරුව සිටුවේ යකෙක්ම කියලා සමනාමයං මහරජ ධම්ම රාජස්ස ශාවක තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත මහරජුරුවනි අපි ශ්‍රමණයෝ ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹසිව සිට මෙහි ආවා කියලා වදාලා. ඉච්ඡාතේරෝ තං සුත්වා රාජා වේත බයෝ සරිත්වා සකි සම්දේසං සමනායති නෙච්චේතෝ අපගේ මහරහතන් වහන්සේ මේ වදාලා එය ඇසු රජුරුවන්ගේ බය නැතුව ගියා. තම මිත්‍ර ධර්මාශෝක නරේන්ද්‍රයන් එව් හසුනෙහි තිබූ කරුණ මතක් වෙලා ශ්‍රමණයෝමය කියලා නිශ්චයකට පැමිණියා. දනුං සරංච නික්කිප්ප උපසංකම්ම තං එසෙන් සංමෝදමානෝ තේරේන සෝනිසේදී තදන්තික ඔසවාගෙන සිටිය දුනු ඊතල පසකට දැම්මා. අපගේ මෙහෙඳු මහා රහතන් වහන්සේ වෙත පැමිණියා. මහා රහතන් වහන්සේ සමග සතුටු කතා බහ කොට උන්වහන්සේ ළඟින් වාඩි වුණා. තදා තස්ස මනුස්සාතේ ආගම්ම පරිවාරයං තදා සේසෙච දස්සේසි මහා තේරෝ සහගතේ එතකොට රජ්ජුරුවන්ගේ මිනිස්සු ඇවිත් වටේට පිරිවරා ගත්තා. ඒ අවස්ථාවෙහි මහරහතන් වහන්සේ තමන් වහන්සේ සමග පැමිණියා වූ ඉතිරි සය දෙනා පෙනෙන්ට සැලැස්සුවා. තේ දිස්වාං අම්රවේ රාජා කදාමේ ආගතයිති මයා සද්දෙන්ති තේරෙන උත්තේ පුච්චේදං පුන ඒ පිරිසදුට රජ්ජුරුවෝ මේ අය ආවේ කවද්ද කියලා ඇහුවා මා සමගයි මේ පිරිසාවේ කියා අපගේ මහරහතන් වහන්සේ වදාලා. එතකොට රජුරෝ නැවතත් සන්තේ දිසකඤ්ඤේ දම්බුදීපේ අතීති ආහකාසව පජ්ජොත ජම්බුදීපෝ තයෙන් පන මේ විදිහේ තවත් යතිවරයන් වහන්සේලා දඹදිව ඉන්නවද කියලා ඇහුවා. රජ්ජුරුවනි දඹදිව කසාවත් පෙර වූ මෙබඳු ශ්‍රමණයන් වහන්සේලාගෙන් බබලන තේ විජ්ජායෙන්දේ පත්තාච චේතෝ පරියකෝ විදා දිබ්බසෝතරහන්තෝච බහෝ බුද්දස්ස ශාවකා ත්‍රිවිද්‍යා ලැබුවාය 이르දි බලය ලැබුව අය අනුන්ගේ සිත් දන්නා අය දිවකණින් අසන්ට පුළුවන් අය රහතන් වහන්සේලා ආදී බුදුරජාණන් වහන්සේගේ බොහෝ ශ්‍රාවකයන් වැඩ ඉන්නවා කියලා පහදා දුන්නා පුච්චිකේ නාගතත්තති නතලේනන වාරිනා ආගතම් හාති වුත්තේසෝ විජානේ නබසාගමං එතකොට ඔබ වහන්සේලා මොකෙන්ද මෙහි වැඩි කියලා ඇහුවා. අප ගොඩබිමින් ආවෙත් නැහැ, ජලයෙන් ආවෙත් නැහැ කියලා අප මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට එහෙමනම් මුන් වහන්සේලා අහසින් වැළලා තියෙන්නේ කියලා රජුරෝ තේරුම් ගත්තා. වීමංසං සෝ මහා පඤ්ඤෝ සන්නං පඤ්ඤමපුච්චේතං පුට්ඨෝ පුට්ඨෝ ව්‍යාකාසේ තං තං පඤ්ඤං මයේපතේ අපගේ මහා ප්‍රඥ වූ මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජුරුවන්ගේ ඥානවන්තභාවය විමසන්නට ඔහුගෙන් ප්‍රශ්න අසා වදාලා. ඒ ඇසු ඇසු සෑම ප්‍රශ්නයටම රජ්ජුරුවෝ පිළිතුරු දුන්නා. රුක්ඛෝයං රාජකින් නාමෝ අම්බෝ නාම අයං තරු ඉමං මොංචිය අත්තම්බෝ සම්ති අම්බ තරු බහෝ රජුරුවනේ මේ වෘක්ෂයේ නම මොකක්ද? මේ වෘක්ෂය අඹ නම් වේ. මේ අඹ රුක හැර තව අඹ ගස් තියෙනවද? තව බොහෝ අඹ ගස් තියෙනවා. ඉමංච අම්බං තේ චම්මේ මුංචයත්තේ මහරුහා සම්ති භන්තේ බහෝරුක අනම්බාපන තේ තරෝ මේ අඹ ගසත් හැර ඒ අඹගසුත් හැර වෙනත් වෘක්ෂයෝ තියනවාද? බොහෝ වෘක්ෂයන් තියනවා සාමීනි. හැබැයි ඒවා අඹ නම් නොවේ. අරඤ්ඤේ අම්බේ අනම්බේච මුංචි අත්තේ මහරුහ අයං බන්තේ අඹ රුක්ඛෝ පණ්ඩිතෝති නරිසර ඒ අඹ ගසුත් අඹ නවන ගසොත් අත්හල විට වෙනත් ගස් තියනවාද? ඇයි ස්වාමීනි මේ අඹරුක රජ්ජුරු වෙන්නේ ඔබ නුවණැත්තෙක් වෙන්නේ හිය. සම්තිතේ ඥාතකාරාග සම්තිබන්තේ බහුජනා සම්ති අඤ්ඤාතකාරාජ සම්තිතේ ඥාතිතෝ බහෝ රජ්ජරුවනේ ඔබට නෑදෑයෝ ඉන්නවද? ස්වාමීනි බොහෝ දෙනෙක් ඉන්නවා. එතකොට රජ්ජරුවනේ නෑදෑ නොවන අයත් ඉන්නවද? නෑදෑයන් නොවන අයත් බොහෝ ඉන්නවා. ඥාතකේ තේච අඤ්ඤේච මුංචි අඤ්ඤෝපි අත්තිනෝ භන්තේ මේව සාදෝ ත්වං පණ්ඩිතෝති නරිස්සර නෑදෑයොත් නෑයින් නොවන ඒ උදවියත් අත්හල විට තව කවුරුවත් ඉන්නවද ස්වාමීනි මම ඉන්නවා ඊටා හොඳයි රජ්ජුරු වෙන්නේ ඔබ නුවණැත්තේ පණ්ඩිතෝ ති විදෙත්වාන චූලහත්තේ පදෝපමං සුත්තන්තං දේශේතේරෝ මහේපස්ස මහාමති අපේ මහා නුවණැති මෙහෙඳු මහරහතන් වහන්සේ රජ්ජුරුව නොනැතියෙක් බව වටහාගෙන රජ්ජුරුවන්ට භාග්‍යතුන් වහන්සේ වදාළ චූලහත්ති පතෝපම සූත්‍රයේ මුල් කොට ධර්ම දේශනා වදාලා. දේශනා පරියෝසනේ සද්දෙන්තේ නරේසෝ චත්තාලේස සහස්සේහි සරණේසු පතිට්ඨහි ඒ ධර්ම දේශනාව අවසන් වූ විට ඒ 40000ක් වූ පිරිවර මිනිසුන් සමග රජ්ජුරුව තෙරුවන් සරණේ පිහිටියා. බත්තා බිහාරං සායන්නේ රඤ්ඤෝ අබිහරොන් තදා නබුඤ්ජසන්ති දානිමේ ඉති දානම්පි භූපති ඒ අවස්ථාවේ සේවකයෝ සවස් යාමෙහි වැළඳිය යුතු රාජභෝජනය පිළියෙල කරගෙන රජුරුවන් වෙත ගෙනාවා. චූලහත්ති පදෝපම සූත්‍රයේ සඳහන් පරිදි භික්ෂූන් වහන්සේලා විකාල භෝජනය නොවළඳන බව ඇසූහේ මුන්වහන්සේලා මේ වෙලාවට නොවළඳින බව රජුරුවෝ දැනගත්තා. පුච්චිතින් ඒව යොත්තන්ති බත්තේනා පුච්චිතේසේ නබුඤ්ජාමයිදානේති බුත්තේ කාලංච පුච්චිසෝ ඇසීම යතුකමක් කියා සිතා ඒ රහත් ඉරිසෙන් වහන්සේලාගෙන් දැන් බත් වලින්දන සේක්ද ඇසුවා දැන් අපවත් වළඳින වේලාව නොවේ කියා අපගේ මහරහතන් වහන්සේ වදාළා. එතකොට රජ්ජුරුවෝ දන් වැළඳීමට කැප වේලාව ගැන උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. කාලං ඔත්තේ බ්‍රවීවං ගච්ඡාම නගරං ඉති තුවං ගච්ඡ මහරජ වසිස්සාම මයං ඉද දන් වැළඳීමට කැප වූ කාලය වදාළ විට එහෙනම් ස්වාමීනි අපි නගරයට යමු නේද කියා ඇසුවා මහරජුරුවනි ඔබ යනු මැනවි අපි මෙහි වාසය කරන්නම් ඒවං සති කුමාරෝයන් අම්මේ සහගච්ඡතු අයං එනාගත පලෝ රාජ විඤ්ඤාත සාසනෝ එහෙනම් මේ කුමාරයා අප සමග යන්ට පැමිණේවා රජ්ජුරුවනි මේ කුමාරයා බුද්ධ ශාසනය ගැන හොඳ ආකාරව දන්නවා. එහි ප්‍රතිඵල ලබා සිටින කෙනෙක්. අපෙක්කමානෝ පබ්බංගං වසතම්හාකමන්තිකේ ඉදානේ පබ්බාජස්සාම ඉමන් ත්වං ගච්ඡ භූමිප පැවිදි වීමේ අපේක්ෂාවෙනුයි අප ළඟ වාසය කරන්නේ අපි දැන් මොහු පැවිදි කරන්නටයි යන්නේ. එනිසා රජුරුවනේ ඔබතුමා යන්න. පාතෝ රතං පේසෙස්සං තුම්මේ තත් තිතා පුරං යාතති තේරේ වන්දිත්වා බණ්ඩොං නේත්වේක මන්තකං එසේනම් ස්වාමීනි හෙට උදෙන් රතේ වන්නම් ඔය සිටන ඔබ වහන්සේලා රතයෙන් නගරයට වඩු මැනවි කියා රජ්ජුරුවෝ අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේට වන්දනා කරලා බණ්ඩුක කුමාරයාව පසෙකට කැඳෙව්වා. පුච්චිතේ රාධිකාරං සෝරඤ්ඤෝ සම්බමබාසිසෝ තේරං ඤත්වාති තුට්ඨස ලාභාමේතේ චින්තේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ විස්තර ඇහුවා. එතකොට බණ්ඩුක කුමාරයා සියලු විස්තර රජුරවන්ට කිව්වා. ඒ විස්තර වලින් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරඳුන් සමග ඇති සම්බන්ධය ආදිය දැනගෙන ජනයාගේ යහපත පිණිස තවත් කටයුතු කළ හැකි බවත් දැන අතිශයින්ම සතුටටපත් වුණා. මෙය මට මහත් ලාභයක් කියා කල්පනා කළා. බන්දුස්සගේ භාවේන ගතා සංකෝ නරිස්සර අඤ්ඤාසේ නර භවංසෝ පබ්බාජේමයි මං ඉතේ බණ්ඩුක කුමාරයාගේ තිබුණු ගිහියෙකුගේ සලකුණු නිසා සැක සංකා නැතිව සිටි රජුරෝ මේ අය මිනිස්යම් බව තේරුම් ගත්තා. අපි මේ කුමාරයාව පැවිදි කරන්නට ඕනේ කියලා තේරෝ තංගාම සීමායන් තස්මින් යේව කනේ අකා බණ්ඩුකස්ස කුමාරස්ස පබ්බජ්ජමුපසංපදං ඒ අවස්ථාවේදීම මහරහතන් වහන්සේ ඒ ගම් සීමාවේදී ඒ සංඝ පිරිස අතරදීම බණ්ඩුක කුමාරයාට පැවිද්දත් උපසම්පදාවත් ලබා දුන්නා. තස්මින් ඒව කනේසෝච අරහත්ම පාපුනේ සුමනං සාමනේරං තං තේරෝ ආමන්තේ තතෝ පැවිදි වූ සැනින් ආයුෂ්මත් බණ්ඩුකයන් වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. එතකොට අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ සුමන රහත් ශාමණේරයන් වහන්සේ යමතා වදාලා ධම්මස්සවන කාලං ත්වං ഘോഷේසි අපුච්චසෝ සාවෙන්තෝ කිත්තකං භන්තේ ගෝසේමං හිති සුමනේනි දැන් බණසන්ත කාලයේ එය හඬ නගා දැනුම් දෙව ස්වාමීනි කොපමණ දුරක් දක්වා හඬ නගා ස්වන්ටද කියා සුවිට සකලං තම්බ පන්නේති උත්තේ තේරේන ඉද්දියා සාවෙන්තෝ සකල ලංකං ධම්මකාලම ගෝසයේ මුළු තඹ පන්නේයටම ඇසෙන්ටයයි අප මිහිඳු මහරහතන් වහන්සේ වදාළ විට සුමන සාමණේරයන් වහන්සේ 이르දි බලයෙන් මුළු ලංකාවට ඇසෙන පරිදි හඬ නගා ධර්මස්වන කාලයයි කියා දැනුම් දුන්නා රාජානාග චතුක්කේසෝ සොණ්ඩේ පස්සේ නෙසේදිය බුඤ්ජන්තෝ තං රවං සොත්වා තේරන්තික මපේසයි බටහිර පැත්තේ නාගපකුණ අසල වාඩි වී බොජුන් වළඳමින් සිටි දෙවන පෑතිස් රජුරවන්ට සුමන සාමණේරයන් ඉරදියෙන් කළ ගෝසාව ඇසිලා අපගේ මහරහතන් වහන්සේ ළඟට ඇමතියන් යවුවා. උපද්දවෝ නොඅත්ථීති ආහනත්ති උපද්දවෝ සෝතං සම්බුද්ධ වචනං කාලෝ ගෝසාපිතෝ ඉති ඔවුන් ගෙහින් මොකුත් කරදරයක්වත් දැසුවා කිසි උපද්දරයක් නැති බවත් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වචනය අස්වන්නට කාලය බව හඬ නගා දෙවියන්ට දනුම් දීමක් කළ බවත් අප මහරහතන් වහන්සේගෙන් පිළිතුරු ලැබුණා. සාමනේර වරං සුත්වා බුම්මා දේවා අගෝසයං අනුක්කමේන සෝසද්දෝ බ්‍රහ්මලෝකං සමාරුහි සාමනේරයන් වහන්සේගේ හඬ නගා දනුන් දීම ඇසු බෝමාට දෙවිවරුන් එම හඬ නගා දනුන් දුන්නා. මෙසේ අනුක්‍රමයෙන් එසේ හඬ නගා දනුන් දීමේ ශබ්දය බ්‍රහ්ම ලෝකයේ දක්වා පැතිර ගියා. තේන ഘോഷේන දේවානං සම්නිපාතෝ මහං අහෝ සමචිත්ත සුත්තං දේසේසී තේරෝ තස්මින් සමාගමේ කල් දනුන් දීම පිණිස හඬ නගා කලේ දනුන් දීමෙන් මහා දෙව් පිරිසක් රැස් වුණා. එසේ රැස් වූයේ මහා දෙව් පිරිසට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ධර්මසේනාධිපති වහන්සේ වදාළ දෙසුමක් වන සමචිත්ත පරියාය සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනා කොට වදාලා අසංඛ්‍යානං දේවානං ධම්මාபிසමයෝ අහෝ බහුනාග සුපන්නාච සරණේසු පතිට්ඨං අසංකේය ගණන් දෙවිවරුන්ට ධර්මාවබෝධය ඇති වුණා. බොහෝ දිව්‍ය නාගයෝ දිව්‍ය ගරුණාදීන්ද තෙරුවන් සරණේ පිහිටියා. යතේනං සාරිපුත්තස්ස සුත්තං තේරස්ස භාසතෝ තතා මහින්ද තේරස්ස අහෝ දේව සමාගමෝ එදා අපගේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙම සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව වදාරන අවස්ථාවේ රැස් වූ මහා දෙව් පිරිසසෙයින් අප මිහිඳු මහරහතන් වහන්සේත් මෙම දෙසම වදාරද්දී මහා දෙව් පිරිසක් රැස් වුණා. රාජා පබතේ පාහෙසි රතං සාරති සෝගතෝ ආරෝත රතං යාම නගරං ඉති තේ ප්‍රවී රජ්ජුරුව එදා රෑ එළි වුණාට පස්සේ තෙරුන් වහන්සේලා වැඩමවන්නට රථය පිටත් කළා. රියදුරාත් එතනට ගිහින් රථයට ගොඩවනු මැනව අපි නගරයට යන්න ඕනේ කියලා කිව්වා. නාරෝහාම රතං ගච්ඡ ගච්ඡාම තව පච්චතෝ ඉතිවත්වාන පේසෙත්වා සාරතින් සුමනෝ රතං අපි රතේට ගොඩ වෙන්නේ නැහැ ඔබ යන්න. අපි ඔබට පසු එන්නම් කියා රියදුරාව ආපසු පිටත් කෙරෙව්වා. හොඳින් දියුණු කරගත් සිත් නැමැති රත ඇති වේහාස මබ්බුගන්්වා තේ නගරස්ස පුරත්තතෝ පඨම තූප ඨානම්මේ ඕතරින්සු මහින්දිකා අපගේ මහා 이르දිමත් රහතන් වහන්සේලා අහසට පැන නැගී නගරයට නැගෙනහිරින් පොළවට ගොඩ බැස්සා පටමක චෛත්‍ය පිහිටා තියෙන එතනයි. තේරේ පටමෝ තින්නත්ථානම්මිකත චේතියං අජ්ජාපි වොච්චතේ තේන එවං පටමක චේතියං අපගේ මහරහතන් වහන්සේලා මුලින්ම නගරයට වැඩම කළ ස්ථානය සිහි කරන්නට කර වූ යම් චෛත්‍යයක් ඇද්ද අද පවා මහා වංශයේ ලියන කාලයේ ඒ චෛත්‍යයට මෙසේ පටමක චෛත්‍ය කියලා කියනවා. රඤ්ඤා තේර ගුණං සොත්වා සම්බා අන්තේ පුරිත්තියෝ තේර දස්සන මෙච්චෙන් සෝ යස්මා තස්මා මහේපතේ රජ්ජරුවන්ගේ අත්තපුර බිසෝවරුන්ට රජ්ජරුවන් වෙතින්ම අප මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ අසන්ට ලැබුණා. එතකොට ඒ බිසවුන් වහන්සේලාටත් අපගේ රහතන් වහන්සේලාව බැහැ දකින්ට කැමැත්ත ඇති වුණා. එතකොට රජ්ජුරුවෝ අන්තෝව රාජවත්තුස්ස සම්මංකාරේසි මණ්ඩපං සේතේ වත පුප්පේ චාදිතං සමලං කතං රාජ මන්දිරය ඇතුළේම රම්‍ය වූ මණ්ඩපයක් කෙරෙව්වා. සුදු වස්ත්‍ර වලින් වසලා මල් වලින් ඉතා ලස්සනට සැරසුවා. උච්චසෙය්‍යා විරමණං සුතත්තා තේර සම්තිකේ කංකී උච්චාසනේ තේරෝ නිසීදෙය නොනෝතිච භාග්‍යතුන් වහන්සේගේ භික්ෂු සංඝයා වහන්සේ වටිනා සුකෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකී සිටින බව මහරහතන් වහන්සේගෙන් අසා දැනගෙන තිබුණු නිසා මාලිගාවේ තිබෙන උසස් ආසනවල තෙරුන් වහන්සේ වැඩ හිටිද්ද හොයි සැකයක් ඇති වුණා. තදන්තරේ සාරතිසෝ තේරේ දිස්වාතයින් තිතේ චීවරං පාරුපන්තේතේ අතිවිම්මිත මානසෝ ඒ අවස්ථාවේ රතේ ආපසු පදවාගෙන ආරිය දුරා පඨමක චේතිය පිහිටි තන වැඩ සිටි අපගේ රහතන් වහන්සේලා නගරයට වඩිනු පිණිස දෙවර වසාසුර පොරවනවා දැක අතිශයින් විස්මයටපත් වුණා. ගන්්වාරඤ්ඤෝ නිවේදේසි සුත්වා සම්බං මහේපති නිසජ්ජං න කරිස්සන්ති පිටකේසුති නිච්චිතෝ ගිහින් තෙරුන් වහන්සේලා රතෙන්න වැඩි බවත් නමුත් තමායන්ට පෙරම වැඩමව ඇති බවත් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. සියල්ල අසාගෙන සිටි රජ්ජුරුව රාජකීය පුටුවල උන්වහන්සේලා වාඩි වෙන එකක් නැහැ කියා නිශ්චය කළා. සුසාදු භුම්මතරණං පඤ්ඤාපේතාති භාස්‍ය ගන්්වා පටිපතං තේරේ සක්කච්ඡං අභිවාද්‍ය එහෙනම් ඊට යහපත් ආකාරයේ බුමුතුරුණු වෙලා අසුම් පනවන්ට කියා රජ්ජුරුවෝ නියෝග කරලා රහතන් වහන්සේලා පිළිගැනීම පිණිස පෙර ගමන් කොට උන් වහන්සේලාට ආදරයෙන් වන්දනා කළා මහා මහින්දත්තේ රස්ස හතතෝ පතමාදිය සක්කාර පූජා විදිනා පුරන්තේරං පවේසයේ මිහිඳු මහරහතන් වහන්සේගේ අතින් පාත්‍රය ගත්තා සත්කාර පුද පූජා වලින් යුක්තව උන්වහන්සේලා නගරයට වැඩමෙව්වා දිස්වා ආසන පඤ්ඤත්තෙන් නේමෙත්වා ව්‍යාකරොං ගහිතා පටවිමේහි දීපේ සම්තිසරා තෙරුන් වහන්සේලා උදෙසා රජගෙදර ආසන පනවය තේරුදුට නිමිති කියන්නෝ මෙහෙම කිව්වා මුන් වහන්සේලා විසින් මේ මහ පොළව ගත්තා ලංකා ද්වීපයේ ස්වාමිවරු බවට පත්වෙනවා කියලා කිව්වා. නරින්දෝ පූජයන්තෝ තේ ධේරයන්තේ පුරන්නයේ තත්තතේ දුස්ස පීඨේසු නිසීදින්සු යතරං අජ්ජුරුවෝ ඒ රහතන් වහන්සේලාට පූජා පවත්වමින් ඇතුළු නුවරට වැඩමවාගෙන ආවා. උන්වහන්සේලා එහි ඇතිරිලි ඇතුරු ආසනවල වැඩි මහලු පිළිවෙලින් වැඩ හිඳගත්තා. තේයාගු කංග බොත් වේයි සයං රාජාං අතප්පයේ නිට්ඨිතේ බච්ච කිච්ඡම්මි සයං උපනිසේදිය රජ්ජුරුවෝ ප්‍රණීත ලෙස පිළියෙල කරන ලද කැඳවලිනුත් කාද්‍ය බෝධ්‍යවලිනුත් සිය අතින්ම දන්පැන් පුදා උන්වහන්සේලාව වැළඳෙව්වා. උන්වහන්සේලා දන්වලඳ අවසන් වුණාට පස්සේ Tamanම උන්වහන්සේලා අසලින්ම වාඩි වුණා. කනිට්ටස්සෝප රාජස්ස මහානාගස්ස ජායකං වසන්ති රාජගේහෙව පක්කෝ සාපේසචානුලා තම බාල සහෝදරයෙකු වන මහා නාග යුව රජුරුවන්ගේ බිසෝවන රජ ගෙදරම වාසය කරන අනුලා දේවියවත් කැඳෙව්වා ආගම්ම අනුලා දේවී පංචෛත්‍ය සතේසා තේරේ වන්දිය පූජත්වා ඒකමන්ත මුපාවිසී එතකොට අනුලා දේවිය 500ක් ස්ත්‍රීන් පිරිවරාගෙන ඇවිත් අපගේ රහතන් වහන්සේලාට වන්දනා කළා පූජාවන් පැවැත්තුවා එක් පැත්තකින් වාඩි වුණා පේත වත්තුම් විමානංච සච්ච සංයුත්ත මේවච දේශේසිතේ රෝතා ඉත්තිපටමං පලමජ්ජගොං මිහිඳු මහරහතන් වහන්සේ පෞරස්කොට പ്രേතලව ඉපිද දුක් විඳින සත්වයන්ගේ විස්තර പ്രേත වස්තු වෙනුත් පින් රැස්කොට දෙවලව ඉපද සැප විඳින සත්වයන්ගේ විස්තර විමාන වස්තු වෙනුත් වදාරා මේ දුක් අවසන් කිරීමට ඇති එකම උපාය චතුරාර්ය සත්‍ය අවබෝධයේ බව පෙන්වා දීම පිණිස සත්‍ය සංයුත්තයෙන් ධර්ම දේශනාව වදාලා දේශනාව අවසානයේ ඒ ස්ත්‍රීන් සියලු දෙනා සෝවාන් ඵලයටපත් වුණා හියෝ දිට්ඨ මනුස්සේ සුත්වා තේර ගුණේ බහෝ තේර දස්සන මිච්ඡන්තා සමාගන්තාන නාගරා කලින් දවසේ අපගේ රහතන් වහන්සේලා බැහැදුටු මිනිසුන්ගෙන් උන්වහන්සේලාගේ ගුණ ඇසූ අනුරාධපුර නුවර වැසියෝ මිහිඳු මහරහතන් වහන්සේ බැහැ දකින්ට කැමැත්තෙන් රැස් වෙන්න පටන් ගත්තා රාජද්වාරේ මහා සම්බං අකරුම් තං මහේපති සුත්වා පුච්චිය ජානෙත්වා ආහතේ සංහිතත්තිකෝ රාජදොරටුව ළඟ රැස් වූ ඔවුන් තෙරුන් වහන්සේලා දකින්ට ඕනෑ යන මහත්සේ ගෝසාව කළා. එය සූ රජුරු ඔවුන්ගේ අදහස දැනගත්තා. ඒ නගර වාසීන්ට සිදුවන යහපත කැමැති වුණා. සබ්බේ සංහිත සම්බාධෝ ශාලං මංගල හත්තිනෝ සෝදේත තත්ත දක්කින්ති තේරේ මේ නාගරායති හැමෝටම මෙහි ඇවිත් උන්වහන්සේලාව දැක ගන්නට ගියොත් ඉඩ කඩ මදි වෙනවා මංගල හත්තියා බඳින ශාලාව සෝදලා ගන්නට. එතනදී නගර වාසීන්ට අපගේ තෙරුන් වහන්සේලාව දැක ගන්නට පුළුවන්. සෝදෙත්වා හත්ති ශාලන්තං විතානාදී සජ්ජුකං අලංකරෙත්වා සයනේ පඤ්ඤාපේසු යතරං එක්මණෙන් ඇත්හල සෝදවලා කුඩු වියම් බන්ධවල සරසවල උන්වහන්සේලාට ගැළපෙන පරිදි සයනාසන පැනෙව්වා. සතේරෝ තත්ත ගන්්වාන මහා තේරෝ නිසීදිය සෝ දේව දූත සොත්තං තං කතේසි කතිකෝ මහා මහා ධර්ම කතික වූ අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ අනිත් රහතන් වහන්සේලාද සහිතව ඒ අත්හල්ට වැඩම කරලා ආසනවල වැඩ සිටියා. එතනදී උන්වහන්සේ අප භාග්‍යතුන් වහන්සේ වදාළ දෙසුමක් වන දේවදූත සූත්‍රය මුල් කොටගෙන දහම් දේශනා කොට වදාළා. තං සුත්වාන පසීදෙන්සු නාගරාතේ සමාගත තේසු පාන සහස්සන්තු පඨමං ඵල මජ්ජග එතනට රැස්සු නෝර වැස්සු ඒ ධර්මය ආසා ගොඩාක් පැහැදුනා ඒ ධර්ම දේශනා අවසානයේ ඔවුන් අතර සිටි දහසක් දෙනා සෝවාන් ඵලයටපත් වුණා ලංකාද පේසෝ සත්තු කප්පෝ අකප්පෝ ලංකාදිත්ථානේ දේසුඨානේ සුතේරෝ ධම්මං වාසෙත්වා දීප භාසායං එවං සද්ධම්මෝ තරං කාරයේ දීපදීපෝති අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමනුවාලීමේදී ඒ අපගේ ශාතුන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටවීමේ ඒ කායන අදහසින් යුද්ධ වුණා. ලංකාවේ රජමැදුරේ ඇත්හලේදී යන ස්ථාන දෙකේදී ලංකා වාසීන් කතා කරන දීප භාෂාවෙන් ධර්මයේ වදාලා මේ දිවයින්ට පිළිසරණ වූ උන්වහන්සේ සත්‍ය ධර්ම මාර්ගයේ බැසගන්ට කටයුතු කොට වදාලා සුජනප්පසාද සංවේගත්ථාය කතේ මහා වංශේ නගරප්පවේසනං නාම චුද්දසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර නගරයට වැඩම වීම නම් වූ 14 වෙනි පරිච්ඡේදයයි